ඊළඟට ශාමලී මහත්මිය. සේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට ඉනහත් යනවා මේ මම මේ කියන එක ඊට පටහැනිද දන්නේ නැහැ. මට වැටහෙන දේ මම කියන්නේ. මේ දැන් මේ මේ කතා කර ටිකට වෙනස් දෙයක් මම කියන්න යන්නේ. මේ දැන් මෙහෙමයි දැන් මම කාලයක් නිර්මාංශව හිටියා. අවුරුදු ගාණක් නිර්මාංශව හිටියා. කොහොම ඉන්නකොට මේ ඔස්ටියෝ ආතරයිටිස් මට්ටමට ඇවිල්ලා මගේ කකුල කපන්න වෙනවා කිව්වා එක කකුලක්. ඒ ඔබතුමිය මේ මේ දේවල් කෑවේ නැත්තම් එහෙම වෙනවා කියලා මට කිව්වා. කිව්වම මම සිංහල වෙදකමටත් යමු වුණා ඊට පස්සේ ඉංග්‍රීසි බෙහෙත් අතහැරලා ඒක කිව්වට පස්සේ ඉතින් සිංහල බෙහෙත් කරන ගමනුත් මට ඇත්තටම මට සුවය අඩු නිසා මම මේ ඊට පස්සේ මට කිව්ව කුඩා මාළු වල කන්න කියලා. ඉතින් මම කල්පනා කරා දැන් මොකද්ද මේක කරන්නේ කියලා. කල්පනා කරා මම මේ හිතුව දැන් බුදුරජාණන් වහන්සේ අර චුන්දකර්මාර පුත්‍රයා දුන්නු දානය සුජාතාව දුන්නු දානයත් එක හා සමානයි කියලා එහෙම කිව්වා. එතකොට මම කල්පනා කරා එහෙම කිව්වේ මස් කන්න කියන එක නෙවෙයි මිනිසුන්ට ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ මේ පිරිනවන් පාන ආසන්න විටියේ රහතන් වහන්සේ කවුද නැත්තේ කවුද කියන එක බුදුරජාන් වහන්සේට සොයා ගන්න අවස්ථාව නෙවෙයි ඒ වෙලාව. මේ ඒ වෙලාවේ රහතන් වහන්සේලා තෝල රහතන් වහන්සේලා වැළඳුවා නම් ඒකේම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැළඳුවා නම් ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේලා උපාදාන කරගන්නේ නැති නිසා. උන්වහන්සේලාට අකුසල රැස් වෙන්නේ නැති නිසා. නමුත් එහෙම තෝරන්න ගියා නම් සංඝයා අතර ભેදයක් ඇති වෙනවා. මේ අයා රහද්ද මං රහද්ද කියලා දන්නේ නැහනේ. එතකොට එතන ප්‍රශ්නයක් ඇති වෙන බුදුරජාන් වහන්සේ පිරිනුවන් පාන මොහොතේ සංඝයා අතර ප්‍රශ්නයක් ඇති කරලා පිරිනුවන් පාන්න බෑනේ. ඉතින් ඒක එකක්. අනිත් එක තමයි දැන් මෙහෙම මේ මම කල්පනා කරා දැන් අර වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔබ වහන්සේත් උට කලින් දේශනාවකත් කරා අර එක එක්කෙනෙකුට මේ නිර්මාංශික කෙනෙකුට විටමින් ටික දුන්නහම ඒ විටමින් ටික ගන්නෙ නෑ මේව සත්ත්ව තෙල් වලින් හදලා තියෙන කියලා ගන්නෙ නෑ කියලා කිව්වා. ඉතින් ස්වාමිනාස් එහෙම නොගෙන හිටියන එයාගේ ජීවිතය අහෝසි වෙනවා. අපේ ජීවිතේ පවත්ත ගන්න අනුන්ගේ ආහාරයක් ගන්න ඕනේ කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපි ಗುಣදහම් රකින්න ඕන. ಗುಣදහම් රකින්න නම් අපේ කය පවත්ත ගන්න ඕනේ. ඒ කය පවත්ත ගන්න නම් අපිට අඟට අවශ්‍ය දේ, කය පවත්ත ගන්න අවශ්‍ය දේ අපි ගන්න ඕන. එහෙම හිතලා මේ අර හැමතිස්සෙම මස් මාළුම හොය හොය තෘෂ්ණාවෙන් මේ ගන්නව නම් ඒක වැරදි. එහෙම නැතුව එහෙම හිතලා අපි අපිට ශරීරය පවත්ත ගන්න අවශ්‍ය දේ අපි ගැනීම වැරදි නැහැ කියලා මට හිතෙනවා. ඒක තමයි මගේ අදහස. දැන් මේ මේ කාරණේදී මේ එතකොට මේ මම කියන්නේ එහෙම අරගෙන ඔව් ප්‍රශ්නය කවමදාකවත් निराකරණය කරන්න බැරි ප්‍රශ්නයක් වෙන්නේ ඔන්න ඔය නිසයි. දැන් මේ මේ ධර්ම මාර්ගයේ එක එක්කෙනා පුහුණු වෙන්නේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණය මතනේ. එතකොට එයාට ඔරොත්තු දෙන්න නැති දෙයක් කරන්න කියලා අපිට පණවන්න පුළුවන් කමකුත් නැහැ. අනිත් එක තමයි ඒකට නීතියක් දාන්න බෑ. ඉතින් තමන්ගේ ශක්ති ප්‍රමාණය ඊට පස්සේ ඒ ඒ අපි හිතමු මස් මාංශ වලින් ලැබෙන පෝෂණ කොටස් ටික අපිට මස් මාංශ ගන්න නැත්නම් වෙන ක්‍රමයකින් අපි සම්පාදනය කරගන්න ඕන කය සමසුලිත කරගන්න. ඉතින් සමහර කෙනෙක් ඒවට දක්ෂ වෙන්නට පුළුවන්. ඒකට අවශ්‍ය නිරෝගීකම තියනවා වෙන්නට පුළුවන්. ඒකට අවශ්‍ය දක්ෂතාවය තියනවා වෙන්න පුළුවන්. සාංශාරේ ඒකට කරලා තියෙන කුසල් තියනවා වෙන්න පුළුවන්. මේ ඔක්කොම එකතු වුනහම උත්සාහය වීරියත් එක්කලා ඒතනත්තාට මේක නඩත්තු කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒ මට්ටමින් අපිට හැම කෙනා දිහාම බලන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි හිතමුකෝ දැන් යම්කිසි කෙනෙක් දක්ෂ වෙන්නට පුළුවන් නැහැ. ඔස්ටියෝපොරොසිස් හැදුනා වුණත් මම ಗುಣධම් වඩලා භාවනා කරලා අරහත්ත්වයටපත් වෙන්නයි මම වෑයම් කළ යුත්තේ මේ කය පවත්වන්න විදිහ. එහෙම හිතන්න පුළුවන් අයත් ඉන්න පුළුවන්. හැබැයි ඔබතුමියට එහෙම හිතන්න බැරි නම් ඔබතුමියගේ ශක්ති ප්‍රමාණයෙන් ඔබතුමිය ගුණධම් වඩන්න ඕන. අර රහතන් වහන්සේ නමක් හිතන මට්ටමින් ඔබතුමිය හිතන්න ගිහිල්ලා අනතුරටපත් වෙලා හරියන්නේ නැහැ. දැන් අපි හිතමු උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ වෙස්සන්තර රජුවන්ට වෙස්සන්තර රජුවන්ට පුළුවන් වුණා ඇලියතාව දන් දෙන්න. එතකොට තමන්ගේ මුළු රටටම හිටපු සම්පත. එතකොට අල්ලපු රාජ්‍ය වැස්ස නැහැ කියලා ඇවිදින් ඇහුවක් පස්සේ දුන්නා. දුන්නා පස්සේ මුළු රටම විරුද්ධ වුණා. ඉතින් රටම විරුද්ධ වුණාම ඔයාලගේ රට උඹලා තියාගන්නilla කියලා නික්මිලා ගියා. ඉතින් එහෙම නික්මිලා යන්න පුළුවන් නම් එහෙම දුන්නාට කමක් නැහැ. එහෙම යන්න බැරි නම් ඉතින් ඒ වගේ જાති වලට අත ගහන්න නැතුව ඉන්නවනේ. ඉතින් අන්න ඒ වගේ මේ ප්‍රතිපත්ති ක්‍රමයේ නීති නැත්තේ අන්න ඒ නිසයි. මේක තම තමන්ගේ ශක්ති ප්‍රමාණය. ඉතින් බුදුරජාණන් වහන්සේත් ওই මස් මාංශ සම්බන්ධව නීතියක් පනවලා නැත්තේ ඔය හේතුව නිසයි. ඉතින් ඒ නිසා ඔය සම්බන්ධව කොයිතරම් අපි හිතමු අවුරුදු 100ක් කතා කළත් ওই ප්‍රශ්නෙට නිශ්චිත උත්තරයක් ගන්න බෑ දෙපසටම කරුණු කියන්නට ඕන තරම් එක එක්කෙනාට සාධක තියෙනවා. ඒ නිසා Tamanට වැටහෙන ප්‍රමාණයෙන් Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් මේ සීල ප්‍රතිපදාව ගුණයක් එකතු කරගෙන පුරුදු පුහුණු කරන්නට වෑයම් කිරීමයි අපි උත්සාහ කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ අර එක මේ අම්මා කෙනෙකුට අර කකුල මාංශයක් පූජා කිරීමෙන්මයි ඒ රෝගය සුව වෙන්නේ කියලා තිබුණානේ. එතකොට අර රහතන් වහන්සේ නමක් සාරිපුත්ත රහතන් වහන්සේද කොහෙද වඩින්නේ කියලා. ඕක දැන් වහන්සේ ඕක <laughs> දැන් ඇති ඕක කොච්චර කතා කළත් ඉවර වෙන ප්‍රශ්නයක් නොවන නිසා දැන් අපිට කරුණු ටික පැහැදිලිනේ ප්‍රායෝගිකව අපි කරන්න ඕන ටික. ඔව්. ඒ එතෙන්ට යන්න අපි.